නමෝ තස් බදවතෝ අරහතෝ සම්මා සම්බුද්දස් මේ විදිරි පාන්දර අප සාකච්ඡා කරන්නට සූදානම් වන්නේ විදර්ශනා භාවනාව පිළිබඳව භාවනාව කියන්නේ මොකද්ද? එය සිදුවේ යුත්තේ කෙසේද කියන කාරණාව. බොහෝ දුරට විදර්ශනා ගැන අපි අනන්ත අප්‍රමාණ කරුණු කාරණා දැනගෙන ඉන්නවා වෙන්නට පුළුවන්. මේ වෙනකොටත් විදර්ශනා භාවනා යෝගියෙක් වෙන්නට පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ විදර්ශනාව පිළිබඳව කොච්චර අපි දැනගන්නවද ඒ තරම් ඉක්මනට ඒ විදර්ශනා වැඩෙනවා. හරියට කියනවා නම් දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට යම්කිසි රියදුරු මාත්‍රයේ වාහනයක් හදවනවා වගේ. සිත කියන්නේ වාහනයක් පදවන හා සමාන එකක් තමයි. මොකද්ද මේ කාරණාව තුළ අපි කියන්නට උත්සාහ කරන්නේ මාර්ගයේ විවැරදිව දැනගෙන ගමන් කරන පුද්ගලයාට කිසිම පැකිලීමක් නැතුව, තැකීමක් නැතුව, සැකයක් නැතුව බොහොම ඉක්මනට කඩිසරව ගමන යා හැකියි. ඒ වගේ තමයි මාර්ගය දන්නේ නැතුව ආගෙන යන කෙනා තමන් නොදැනුවත්වම වාහනය නවත්තනවා වේගය අඩු කරනවා විසිකොලකින් විතර මෙතනින් ඇරවුවට කමක් නැද්ද මෙතන නැවතුවට කමක් නැද්ද මෙහි තැන්වල වේගය අඩු කළාට කමක් නැද්ද කියලා විමසනවා ඒකට හේතුව තමයි එයා මාර්ගය දන්නේ නැහැ මේක තමයි අද වර්තමානයේ අපේ ජීවිතවල අපේ භාවනා කටයුතු වල විශාල ප්‍රශ්නයක් වශයෙන් පවතින්නේ විදර්ශනාව මනාකොට තේරුම් නොගත්ත නිසා විදර්ශනාව මනාකොට අවබෝධ කරගත්ත නැති නිසා අපි මොකද එකක් කරනවා ඒක තුළින් ප්‍රතිඵල බොහොම අල්පයි විදර්ශනාව කියන්නේ මොකද්ද කියලා ඇහුවාම සරල නිර්වචන කීපයක් අපට දෙන්න පුළුවන් විදර්ශනාව යනු කෙලෙස් නිරෝධ කිරීම සඳහා කරනු ලබන පුහුණුව. ඔක සරල නිර්වචනයක්. එහෙම නැත්නම් විදර්ශනාව යනු අපි ගවේෂණය කරන්නා වූ කාරණය ගැඹුරට විදහා දැකීම. මෙහෙම කියන්නත් පුළුවන්. විදර්ශනාව යනු කාරණා එකින් එකට නිරෝධ වෙනතෙක් ගවේෂණයකට භාජනය කිරීම කියලා කිව්වොත් ඒත් නිවැරදි. කාරණාව එකයි. නමුත් එක එක්කෙනාට සාපේක්ෂව විවිධ නිර්වචන පවතින්න පුළුවන්. එහෙනම් මොකද්ද මේ විදර්ශනාව කියලා අපි වඩන්න සූදානම් වෙන්නේ පුරුදු කරන්න සූදානම් වෙන්නේ කියලා බැලුවාම අපි ඇයි ඉපදුනේ? ඇයි අපි භාවනා කරන්නේ? මේ තරම් ඉමිදිරි පාන්දර ගම නිදාගෙන ඉද්දි රට නිදාගෙන ඉද්දි ඇයි අපි මේ අවදි වෙලා මේව භාවනාවක් කරන්නේ? ඇයි මෙච්චර වේදෙන්නේ අපි? මොකද්ද කියලා බැලුවාම ඒකට සරල උත්තරය තමයි ඉපදීම දුකයි. මේ ඉපදීම භව පැවැත්ම මේ සංසාරය මේ කියන කාරණාවලින් නිදහස් වෙන්න ඕනේ. මේ නිදහස වෙනුවෙන් තමයි මේ විදර්ශනා වඩන්නේ. ඊළඟ ප්‍රශ්නේ තමයි අපිට තියෙන්නේ ඇයි අපි ඉපදෙන්නේ? තෘෂ්ණාව මුල් කරගෙනලු මේ ලෝක සත්‍යය ඉපදෙන්නේ එහෙම තථාගතයන් වහන්සේ දේශනා කරනවා. තෘෂ්ණාව පවතිනවා නම් එතන සත්‍යයක් ඉපදෙනවලු. දැන් අපිට ප්‍රශ්නයක් එනවා විදර්ශනා වඩන්න කලින් තෘෂ්ණාව කියන්නේ මොකද්ද? අපි තෘෂ්ණාව අනන්ත අප්‍රමාණ ආලා තියෙනවා දැනගෙන තියෙනවා. නමුත් මේ වෙනකොට අපේ රාග්බෝධියට අදාළ වෙන පරිදි මේ කියන තෘෂ්ණාව නිවැරදිව තේරුම් ගත්තද කියන එකත් ප්‍රශ්නයක්. ගොඩාක් කට්ටිය බත් වළඳනවා. බත් වළඳුවාට ඒගොල්ලෝ දන්නේ නැහැ මේ මොන ආලද්ද මාස කීයෙන්ද මේක වගා වෙන්නේ කොයි කාලෙද මේක කපන්නේ මොකද්ද කියලා එයා දන්නේ නැහැ. වෙයි පත්වලනවා. ඒ වගේ එළුනේ තෘෂ්ණාව කිව්වම අපි හිතනවා මේවා පිළිබඳ මොන හරි එකක් වෙන්න ඇති කියලා දෙකක් හිතන හැබැයි කෙලෙස් කියලා දන්නවා. තෘෂ්ණාව යනු කෙලෙසය. හැබැයි තෘෂ්ණාව කියලා කියන්නේ දැඩි ආශාවක්, ආදරයක්, ප්‍රේමයක්, ලෙංගතුකමක්, සෙනෙහසක් ලෝභයක්, ద్వේෂයක්, රාගයක් මෙන්න මේම කිව්වම අපට ලොකු ප්‍රශ්නයක් තෘෂ්ණාව කියන්නේ මේ මේ මේකද උ තෘෂ්ණාවේ ක්‍රියාකාරී ස්වභාවය එහෙම නැත්නම් තෘෂ්ණාවට තෙන විවිධ නම් තමයි මේවා. අපි කෙනෙකුට ආදරේ නම් ඒක තෘෂ්ණාවක්. ඒ තෘෂ්ණාව හේතුවෙන් අපි ඉපදෙනවා. කෙනෙකුට ලෙන්ගතු නම් ඒ ලෙන්ගතුකම තෘෂ්ණාවක්. අපි හිතනවා අනේ මේව ආදරෙන් කතා කරන එක ඉතින් ඒක හොඳයි නේ ගුණයක් නේ. ඉතින් ආදරෙන් කතා කරපු ආදරවන්තයෝ තමයි නැවත ඉපදෙන්නේ වෙන කවුද ඉපදෙන්නේ? හැමෝම කියනවනේ ලෝක සත්‍යයට ප්‍රේම කරන්න කියලා. ඒ නිසා මම ප්‍රේම කරනවා. ප්‍රේම කරපු කට්ටිය තමයි මේ ඉපදිලා ඉන්නේ. වෙන කවුද? අපි ඉතින් පොඩි අයට ලොකු අයට වැඩිහිටි අයට ලෙඩට අනුකම්පා කරන්න එපා. අනුකම්පාව නිසා තමයි ඉපදිලා භූමිකම්පාව බවට පත් වෙලා ඉන්නේ. නිවන් දකින්න කෙනා මේ කියන තෘෂ්ණාව කියන ධර්මතාවයෙන් නිදහස් වෙන්න ඕනේ. තෘෂ්ණාව අපි තුල පවතිනවා කියලා කියන්නේ තෘෂ්ණාව තුල අපි පවතිනවා කියලා කියන්නේ ඉපදීම අනිවාර්යයි. අපි හැමෝගෙම ඉලක්කය මේතරම් ජීවිතේ කැප කරලා වේතමාන්ති වෙලා මේ වඩන මාර්ගයේ තියෙන එකම බලාපොරොත්තුව ප්‍රාර්ථනා කරනවා. රාසීමට තියෙන එකම බාධාව තමයි මේ තෘෂ්ණාව. විදර්ශනා භාවනා යෝගියා එහෙම නැත්නම් විදර්ශනාව පුහුණු කරන තාපසයා මේ කියන විදර්ශනාව ඒක තුළ පවතින මේ තෘෂ්ණාව තෘෂ්ණාවට විසඳුමක් නෙදෙන්නේ කියන එක මනාකොට තේරුම් ගන්න ඕනේ. විදර්ශනාව කියන්නේ මොකක්ද කියන එක. එහෙනම් අපට විවිධ ගතිගුණ වලින් විවිධ මානසිකත්වයන් තුළින් මේ දින තෘෂ්ණාව අපි තුල පවතිනවා. අපි ඒ දින තෘෂ්ණාව තුල පැවතෙනවා. මෙන්න මේක අයින් කරන්න ඕනේ. ඉපදීම නවත්තන්න. ඒකට තමයි විදර්ශනාව කරන්නේ. මේකත් විදර්ශනාවට කරන නිර්වචනයක්. එනම් මේ විදර්ශනාව කියලා කියන්නේ විදහා දැක්ම. විදහා දකින්නවා. මොනවද ධර්ම දකින්නේ? කෙලෙස්. කෙලෙස් කියන්නේ මොනවද? ඉපදීමට හේතු, දුකට හේතු, සංසාර පැවැත්මට හේතු මෙන්න හේතුව තමයි විදහා දකින්නේ. එහෙනම් අපි මේකින් හේතුඵල ධර්මට අදාළ එකක් මේ කරන්න යන්නේ. හේතුඵල ධර්මට අදාළ කාරණාවක් මේ ගවේෂණය කරන්නේ. අනන්ත අප්‍රමාණ ඉපදීමට හේතුව අපි ළඟ තියෙනවා. අනන්ත අප්‍රමාණ පැවැත්මට හේතුව අපි ළඟ තියෙනවා. අනන්ත අප්‍රමාණ සංසාර දුකට හේතුත් අපි ළඟ තියෙනවා. මේවා විදහා දකින්නට ඕනේ. කොහොමද විදහා දකින්නේ කියලා ප්‍රශ්නයක් ඇහුවොත් ඒකට දෙන සරල උත්තරය තමයි ඒ කෙලෙසය ක්‍රියා විරහිත වෙනකම් ඒ කෙලෙසිය තුල පවතින ඉපදීම නැති වෙනකම් ඒ කෙලෙසිය තුලින් අපට ඇතිවන බලපෑම අවම වෙලා නැති වෙනකම් ඒක විදර්ශනා කළ යුතුයි උදාහරණයකට ද්වේෂයක් අපි තුල පවතිනවා සහෝදර සංගය පිළිබඳ දායකයා පිළිබඳව මේ රක්ෂිතයේ පිළිබඳව අපේ මානකම පිළිබඳව අපේ උපසම්පදාව පිළිබඳව වත්පිළිවෙත් පිළිබඳව අපර පොඩි ද්වේෂයක් ඇති වෙලයි හැමදාම දානශාලාව අතු ගන්නවා හැමදාම වත්පිළිවෙත් කරනවා හැමදාම පිණ්ඩපාත යනවා වළඳනවා පිණ්ඩපාත යනවා වළඳනවා කෙලවරක් නැහැ මේක හැමදාම වැඩිහිටියන්ට වැඳලා වැඳලා බැරි ගෑයිලා තියෙන මේකට කෙලවරක් නැහැ මේකට මෙන්න මේ වගේ ද්වේෂයක් තියෙන්න පුළුවන් මේ ද්වේෂය තෘෂ්ණාවක් තමයි අපි කියන්නේ තෘෂ්ණාව කියන්නේ වෙන එකක් ද්වේෂය කියන්නේ වෙන එකක් කියලා තෘෂ්ණාව ක්‍රියා කරන ස්වභාවයක් මේ ද්වේෂය රාගය ක්‍රෝධය කාමය ආදරය සෙනෙහස ආලය ලෙග්ගතුකම සංකාව කම්පාව මේ ඔක්කොම තෘෂ්ණාවේ ක්‍රියාකාරී ස්වභාවයන් අර පාම් පිටි වලින් ඇදුවත් පාම්මයි කියලා අපි හිතනවා නෑ. ඥාන කතා ගන්නත් පුළුවන්. පාම් පිටි වලින් බණිත් හදන්නත් පුළුවන්. පාම් පිටි වලින් පාප හදන්නත් පුළුවන්. මොනවා ඇදුවත් ඒ පාම් පිටි වලම තවත් එක්තරා ස්වභාවයක් නිසා පාම් පිටි නෙමෙයි කියන තැනට අපට එන්න බෑ. එහෙනම් මේ කියන විදර්ශනාව කොහොමද අපි සිදු කළ යුත්තේ කියලා බැලුවොත් අපි දකින හැම රූපයක් තුළම මේ කියන තෘෂ්ණාව පවතිනවා. කොච්චර අපි නැහැ කිව්වත්, කොච්චර අපි අත්හැරියා කියලා කිව්වත් මොනතරම් අපි ඒවා අත්හැර නිදාකලා ඉන්නේ කියලා කිව්වත් අපි දන්නේ නැහැ අපි තාම තෘෂ්ණාව ඒක තුළ නඩත්තු කරන බව. සැබවින්ම තෘෂ්ණාවෙන් නිදාසෙච්ච කෙනා රහත් වෙන්නේ රාගයක් නොවන කෙනා ඒකාන්ත වශයෙන්ම මේ කියන ධර්මතාවයට අසු වෙනවා නැත්නම් අසු වෙලා ඉන්නවා. එහෙනම් අපි පරිභෝජනය කරන භාණ්ඩ තුල අපි දෛනිකව ගත කරන ජීවිතය තුළ අනන්ත අප්‍රමාණ මේ කියන තෘෂ්ණාව තියෙනවා. අපි තුල අටගත්ත පටිගය අපි කොහොමද ගවේෂණය කරන්නේ කියලා බැලුවාම මේ භික්ෂුව මට බැන්නා මේ භික්ෂුව මට නිඳා කළා මේ භික්ෂුව මට විරුද්ධව චෝදනා කළා මෙන්න මේ වගේ අමනාපයක් තිබුණාම එයා චෝදනා කළා නිදාගෙන ඉන්න කෙනෙකුටද එයා දොස් කිව්වා භාවනා යෝගී වෙන්න තාපත්‍රයකටද නෑ එයාගේ දෝෂය මොකද්ද එයාගේ චෝදනාව මොකද්ද කියලා බැලුවාම අපෙනුත් වරදක් තියෙනවනේ. අපේ දුර්වලකමක් තියෙනවනේ. එහෙනම් මගේත් වරදක් තියෙනවා. එයා පමණක් වෙත් විතරක් නෙමෙයි මමත් වැරදි කියනක පළවෙනි විදර්ශනාව. මේ තෘෂ්ණාවේ බලය 125ක් අඩු වෙන තැනක් මේක. මෙන්න මේ විදහා දැකීම කෙලෙස් නිරෝධ වෙනකම් කෙලෙස් වල බලය අඩු වෙනකම් කෙලෙස් නැති වෙනකම් මේ දකින්න දැක්ම තමයිලෝ විදර්ශනා භාවනාව කියලා කියන්නේ. මගේ වරදක් තියෙනවා මගේ වරද නිසා තමයි මේක උනේ කියලා දැනගත්ත ගමන්ම අර කෙලෙස්ේ බලය අඩු වෙනවා. උන්වහන්සේ බැන්නා නෙමෙයි මට මම දැනගත්තා මේක අලුත් දැක්මක්. මෙච්චර කාලයක් අපි එහෙම දැක්කේ නෑ. මගේ කර්ම ඉවර වෙනවා මගේ අකුසලයේ ගෙවෙනවා. මගේ කර්ම ගෙවා ගන්න උනාසේ උදව් කරනවා. මෙන්න මේ විදිහට අපි දැක්කේ විදර්ශනාව තුළින් අලුත් විදිහට අපි දකිනවා. උන්වහන්සේ බණිනවා නෙමෙයි මට මම බැන ගන්නවා. මගේ කර්මය මට බනිනවා මමයි මට බැනගන්නේ ඇයි එයා සතරමා භූත මම සතරමා භූත මෙතන තින්නේ කර්මයක ක්‍රියාකාරී ස්වභාවයක් විතරයි කර්මයක් ක්‍රියාත්මක වෙනවා ඒ කර්මය නිසා අපි දුක සැප විඳවනවා. ඒ විඳවන එක තුළින් නිදා කරන සමහර කට්ටිය උත්සාහ කරනවා සමහර කට්ටිය ඒක තුළ පදිංචි වෙනවා. මුළු ලෝක සත්‍යයටම මේක තමයි වෙලා තියෙන්නේ. මේ කාරණාව තුළ <clears throat> භාවනා යෝගියා ගවේෂණය කළ යුත්තේ ද්වේෂයක් ඇති වුණාම ද්වේෂය ඇති වුණා නෙමෙයි ද්වේෂය ඇති වුණා නෙමෙයි. ද්වේෂය Taman තුළ තිබුණා. බලන්න යා දකින්න විදිය. තිබිච්ච දේ මතු වුණා. අපි වලක් කාරණකොට අඩි 20 25 කියලා ගැඹුරට ඒ වල හාරගෙන බයිනකොට වතුර එනවා. අපි කෑ ගන්නවා වතුරාවා වතුරාවා උල්පතක් මතු වුණා උල්පතක් මතු වුණා කියලා. ඇතුළේ ඉන්න කට්ටියට හරියට පැහැදිලිව කාරණාව තේරිලා නැහැ. උඩ සන්තෝෂයෙන් ජය ගන්න කට්ටිය ඒකත් ඉත තේරුණත් නැහැ පැහැදිලිව. කාරණාව භූගත ජලය කියන ජලය පොළොව යට තිබුණා. තිබුණා. වස්තුවේ ඝනත්වය නිසා ඒ පීඩන නිසා ඒකට මතුවෙන්න අවස්ථාවක් තිබුණා. පොළව කැණීම් කරලා ඒ බර පීඩනය ඒ පත්කුටි අයින් කරපු නිසා අර තිබිච්ච වතුර ටික මතු වුණා. අපි වතුර මතු කළා නෙමෙයි අර තිබිච්ච ටිකයි මතු වුනේ. මේ විදර්ශනා කරන ක්‍රමලු මේවා. අපිට යම්කිසි ක්ලේශයක් ඇති වුණාම ඒ ක්ලේශය නේද අපට ඉපදීමට හේතුවක් වෙන්නේ ඒක නේද දුකට හේතුවක් වෙන්නේ. අන්න ඒ ක්ලේශය මේ ආකාරයට ක්‍රමානුකූලව විදර්ශනා කරලා ඒ කෙලෙස් වල තියෙන බලය අඩු කරලා ඒ කෙලෙස් තුළින් අට ගන්නා වූ ඉපදීම නැති කරන්න ඕනේ. නැති වෙනකන් ඒක ප්‍රමාණිකුල කොටසින් කොටස ගවේෂණය කරන්න ඕනේ. ඒකට විදර්ශනාව කියලා කියනවා. අසුවලා මට බැන්නේ නෑ. මම්මයි මට බැනගත්තේ. නින්දාව අපකීර්තිය විවේචනය උන්වහන්සේ කළා නෙමෙයි මගේ අඩුවට මගේ දුර්වලකමට එහෙම විවේචනයක් නින්දාවක් තිබුණා මේ සතරමා භූතය ඒ තිබිච්ච දේ මතු කළා ඕම් අලුත් දැක්මක් ඒක තිබුණා මට මේ ආකාර නින්දාවක් ලැබෙන්න තිබුණා ඇයි මගේ අර වගේ අසත්පුරුෂ ගතියක් තියෙනවා මේ වගේ විවේචනයක් මට ලබන්න තිබුණා හේතුව ඒ වගේ දුස්සීලකමක් මන් තුළ තිබුණා වැඩිහිටියන්ගෙන් අපාස ලබන්න මට තිබුණා ඒක හේතුව මගේ කිසිම විනය සංවරය මොකවත් නැහැ මේ වගේ කලබලකාරී චරිත ස්වභාවයන් මන් තුළ තිබුණා ඒ නිසා ඒම නිന്ദා අපාස මට ලැබෙන්න තිබුණා මෙන්න මේ ජීවියා තුලින් ඒක මතු වුණා හැමතැනම භූගත ජලය තියෙනවා. කොතනින් හරි තැනකින් අපි හාරලා එක මතු කරනවා වාගේ මෙන්න මෙතනින් මේ කටින් එක මතු වුණා. බලනකොට බැනලා නැහැ කවුරුත්. දැනුමක් තිබුණා. ඒ තිබිච්ච දැනුම මතු වුණා. නින්දාවක් තිබුණා. ඒ තිබිච්ච නින්දාව මතු වුණා. අපාසය තිබුණා ඒ තිබිච්ච අපාසය මතු වුණා බලන්න විදර්ශනාව කොච්චර ශ්‍රේෂ්ඨද කියලා. ඇතිවෙන්න තිබිච්ච වෛරය නිරෝධ කළා. ඇති වෙච්ච පටිඝය නිරෝධ කළා. ද්වේෂය සමතලා කළා. අර ඩෝසරය දාලා කන්ද සමතලා කරනවා වගේ අර තිබිච්ච භයානක ස්වභාවය, දබර වෙන ස්වභාවය, ඝාතනය කරන ස්වභාවය සාමාන්‍ය සිද්ධියක් බවට පත් කළා. මේක තමයි ගවේෂණය කරනවා කියලා කියන්නේ. විදර්ශනා භාවනා යෝගියා කෙලෙස් විදර්ශනා කරනවා කියලා කියන්නේ මෙන්න මේකලෝ. එයා තුනී කරනවා. මෙන්න මේ ව්‍යායාමය අපේ ජීවිතයේ අපේ ඉපදීමට බාධකයක් වශයෙන් තියෙන සියලුම කෙලෙස් වලට එකින් එකට කළ යුතුයි. සෑම කෙලෙසයක්ම මේ විදියට විදර්ශනාව කියන ක්‍රමවේදයට ගොදුරු කළ යුතුයි. භාවනා යෝගියා එහෙම නැත්නම් තාපසයා මේ කින ක්‍රියාවලිය කරනකොට එයා ක්‍රමානුකූලව අර බැලුම් බෝලයක් වාගේ මේ මහා බරදින කය අපාසුවෙන් නඩත්තු කරන කය සෑල්වටපත් වෙනවා. මේ කය පුදුමාකාර විවේකයටපත් වෙනවා. එයා මේ ලෝකේ ඉන්නවා අපිට පේනවා නමුත් එයාට දැනෙනවා ඉතියට වැඩක් නැහැ කිසිම ඇඟීමක් නැහැ ඉරියව්වක් නැහැ චලනයක් නැහැ මොකවත්ම දැනෙන්නේ නැහනේ ඇයි නින්දාව දැනෙන්නේත් නැහැ ප්‍රශංසාව දැනෙන්නේත් නැහැ ලාභයක් එයාට දැනෙන්නම නැහැ පාඩුවක් එයාට දන්වන්නම බෑ කිසිම දෙයකට කැමති නෑ. හැබැයි කිසිම දෙයකට අකමැතිත් නෑ. බලන්න ඒ වගේ ආර්ය ජීවිතයක් මොනතරම් ශ්‍රේෂ්ඨද කියලා අපේ ජීවිතය තුළ ගොඩනගෙනවා නම් අද අපට නැත්තේ එවැනි ආර්ය ජීවිතයක් නේද? මේ කියන විදර්ශනාව යම්කිසි භාවනා යෝගියෙක් වඩනකොට එයාට රාගයක් ඇති වුණොත් එයාට වැරදෙන පළවෙනි තැන තමයි ඒ රාගයට කැමති වෙන එක. කාම බැඳීමක් ආවා. එහෙම නැත්නම් ඒ පිළිබඳව මොනවාරි චේතනාවක් ආවා කියනකොට පළවෙනිම වැරදෙන තැන තමයි ඒ චේතනාවට සිටිවිල්ලට ඇඟීමට කැමති වෙන එක. ඉපදීමට අකමැති වෙන්න ඕනේ පිරිනිවන් පාන්න කැමති වෙන්න ඕනේ. මේක තමයි තාපසයෙක් තුළ භික්ෂුවක් තුළ භාවනා යෝගියෙක් තුළ අනිවාර්යෙන් තිබෙන්න ඕන චිත්ත ස්වභාවය. ඉපදීමට අදාළ හැම හේතුවකටම අපි විරුද්ධ වෙන්න ඕනේ. බැනගෙන ඉපදෙනවා නම් ඒ බැනගන්නකට විරුද්ධ වෙන්න ඕනේ. අපාස කරගෙන ඉපදෙනවා නම් ඒ අපාස කරගෙන ඉපදෙනකට විරුද්ධ වෙන්න ඕනේ. අසංවරකම තුලින් ඉපදෙනවා නම් ඒ අසංවරකම තුලින් ඉපදීමට විරුද්ධ වෙන්න ඕනේ. එලාදකීම තුලින් ඉපදෙනවා නම් එලාදකීමෙන් ඉපදීමෙන් විරුද්ධ වෙන්න ඕනේ. මේක තපස් ස්වභාවය, තපස් මානසිකත්වය මේක ඇති කරගන්න ඕනේ. මෙන්න මේ භාවනා යෝගියා තමන් තුළ හටගත්තා වූ රාගය කුමක් නිසා හටගත්තද කියලා බලන්න ඕනේ. බලනකොට යාට තේරෙනවා පින්ඩපාතයට උදේ ගියා වැරට ගියා ළමෙන් හැඳගෙන හිටියා දෙමින් කයිසමා පුදුමාකාර තදගතියක් ඉරගතියක් ඒ කය එළියට කැපිලා පේනවා එයාගේ අංගපතංග එයා උලුප්පල පෙන්නනවා මේ මේක තමයි මගේ කගේ ඇදරුව කියලා ඒක දැකපු නිකාලු මේ රාගය ආවේ එහෙනම් රාගයට හේතුව එවැනි රාගික මානසිකත්වයක් ඇති වෙන්න හේතුව තාපසයා විවිධ දැක්කා බොහොම ශ්‍රේෂ්ඨයේ උත්මයා. ඒක දැකපු ගමන් එයාට තේරුණා එහෙනම් මේ ඇඳුම නිසා ඇතිවෙච්ච ප්‍රශ්නයක් මේක. එහෙනම් කඩවල වල හැමතැනම රඳුන් එල්ලනවනේ. දෙමින් කල් සම්පූර්ණයෙන්ම එල්ලලා තියෙනවා. කවදාවත් රාගයක් ඇති වෙන්නේ නැහැ නේ. රෙදි වලට රාගය ඇති වෙලා මිනිස්සු රෙදි වඩා ගන්නෑ. රෙදි අරගෙන දී කියන්නේ. මොකද්ද මේ ඇතිවෙච්ච ප්‍රශ්නය? එහෙනම් ඒ රෙදි තුල යම්කිසි සත්‍යයෙන් පුද්ගලෙක් බැහැගෙන ඉන්නවා. අන්න ඒ නිසා ඇතිවෙච්ච ප්‍රශ්නයක්. කය පිළිබඳව අපට තෘෂ්ණාවක් වෙනවා. මාංශය පිළිබඳව තෘෂ්ණාවක් තියෙනවා, හැඩරුව පිළිබඳව තෘෂ්ණාවක් තියෙනවා, එයාගේ තරුණකම පිළිබඳව තෘෂ්ණාවක් තියෙනවා, එයාගේ විලාසිතා පිළිබඳව තෘෂ්ණාවක් තියෙනවා කියන මේ දැකපු මානසිකත්වයේ තුල තෘෂ්ණාව අටගන්න හේතු වෙච්ච කාරණා එකින් එකට එකින් එකට විදර්ශනා කරනවා කරලා ඒ විදර්ශනාව තුළින් එකින් එක එකින් එක බලය අඩු කරනවා. විලාසිතා ටික අයින් කරුවාම එයාගේ කයට වෙන දේ දකිනවා. මූණේ තියෙන සායම් ටික, කඩේ තියෙන සායම් ටික, හොණ්ඩ මෝතර ටික අයින් කරාම අර අපායට ගාපු පෝස්තරයක් වාගේ ඕනම රෝරජින ඕනම නිලියක් දැක්කාම එයා උදේ පාන්දර නිදාගෙන නැගිටලා ඉරියනකොට මිනිසුන්ට මානවෙන් දෙතනවා ඒ තරම් පොඩ්ඩේ කඩම්බටලා මූණ විරූප වෙලා කබ ඒ දාඩිය මහා විරූප ස්වභාවයක් ලෝකෙට රු රජින කියලා පේන්න ප්‍රියමනාප වෙන්න පැය තුනක්වත් යනවා. ඒක නැවතේ සායන්තික තේරම ගාලා යාව යා වෙනස් කරගන්න ඕනේ. මේක තමයි ඇත්ත ස්වභාවය. මේ ලෝකේ හැමතැනම තියෙන රඟපෑමක්. මිනිස්සු ලක්ෂණට අඳින්න උත්සාහ කරන්නේ එයා ලක්ෂණ නැති නිසා. මිනිස්සු මූණවල් ලක්ෂණ කරන්නේ එයාගේ මූණ ලෝකිත අවලක්ෂණ නිසා. මිනිස්සු කොණ්ඩ වලට මෝස්තරා දාන්නේ එයාගේ කොණ්ඩේ මේ ලෝකෙට අවලක්ෂණ නිසා. මිනිස්සු රූපලාවන්‍ය කියන ඒ මාධ්‍ය පීඩ පතන්නෙම එයා ලෝකෙට අවලක්ෂණ නිසා මෙන්න මේ කාරණා ටික දකින්න ඕනේ. එහෙනම් මම රැවටිලා තින්නේ ඇත්තටම කාන්තාවකට නෙමෙයි එයාගේ රූපලාවන්‍යට. එහෙනම් කායම් වලට රැවටිච්ච ස්වභාවයක් මේක. ඇත්තටම මම රවටිලා තින්නේ කාන්තාවකට නෙමෙයි. එයා ඇඳගෙන ඉතකෝ ඇඳුම් වලට ඒ මෝස්තර වලට මේක දකින්න ඕනේ. ඇත්තටම මම රවටිලා තින්නේ කාන්තාවකට නෙමෙයි යාගේ තරුණකමට. බලන්න මේක විදර්ශනා වෙනකොට දැන් යාළ තේරෙනවා. සායන්තික නෑවාම යනවනේ. ඇඳුම් ටික පරණ වෙනවනේ. ඒවා අයින් කරනවනේ. තරුණකම වයසට යනවනේ. එහෙනම් මොකටද මම මේ රාගය ඇති කරගත්තේ? කුමක් නිසා අටගත්තකද මේ තෘෂ්ණාව කියලා බැලුවාම එයාටම ලැජ්ජයි. එයාට දැනුයි තේරුනේ මේක ඇත්තටම තියෙන එකක් නෙමෙයි මෝහයක් නිසා, මුලාවක් නිසා ඇත්ත ඇත්ත හැටියට දැකපු නැති නිසා, නිවැරදිව දකින්න බැරි වෙච්ච නිසා අටගත් දෘෂ්ටියක් මේක. දැන් අර වෛරයට මොකද උනේ? ඒක අර භික්ෂුවගේ අනුපාදු දැක්කාම මට නම් දැනගන්නවායි කියලා දකිනවා. බනිනවා නෙමෙයි ඒ දැනුම තිබුණා මෙයා තුළින් මතුණා කියලා දැක්කාම අර द्वේෂය අපේ අවතරයක් නැතුව පලා ගියා වාගේ මේ කින රාගය අපේ අවසරයකින් තොරව පලා යනවා ඇයි තරුණකමට රාගය ඇති වෙන්නේ තරුණකම වයසට යනවා ඒක ස්ථිර එකක් නෙමෙයි එයාගේ විලාසිතා ටික පැම්පාතුනාම නැති වෙනවා ඒක සායන්තිකම් රසායනික ද්‍රව්‍ය ටික දැවරීමක් ඒක ස්ථිර එකක් නෙමෙයි ඒක తాවකාලික ඒක දැක්කම ඒ නිසා අටගත් ඒ රාගය අතුරුදාම් වෙනවා ඇඳුම් නිසා, ඒ හැඩරුව නිසා ඇතිවෙච්ච එකක්ද? ඒ ඇඳුම වෙනම දැක්කාම, ඇඳුම් වලට එහෙම රාගයක් නැහැ කියලා දැක්කාම, ඒකත් අතුරුදන් වෙනවා. තාපසයා නැවත අර තැම්පත් ස්වභාවයට, ඒ කියන විවේකයටපත් වෙනවා. මෙන්න මේ විදිහට අර කෙලෙස් වල බලය අඩු කරන කෙලෙස් වල ඝනත්වය ධාර්තාව අඩු කරන ඒ කෙලෙස් වලින් ඉපදෙන්න දෙන වාරගාන නිරෝධ කරන ධර්මතාවය පුණුව තමයි විදර්ශනාව කියලා කියන්නේ. මෙන්න මේ ආකාරයට අපගේ ජීවිතේ ඉපදීමට හේතු වෙච්ච සෑම කෙලෙසයක්ම ගවේෂණය කරන්නට ඕනේ. හැම කෙලෙසයක්ම ගවේෂණය කරලා ඒ කෙලෙසයන් වල තිබෙන ධාර්තාව එහෙම නැත්නම් ඉපදීමේ ස්වභාවය නැති කරන්නට ඕනේ මේ පුණුව අපි කමඨාන වශයෙන් වඩන්නට ඕනේ සමහර වෙලාවට මේ කියන රාගය නැති වෙන්න පුළුවන් මේ කියන ද්වේෂය නැති වෙන්න පුළුවන් එහෙනම් ඇයි මම රාතුන් නැත්තේ කියන ප්‍රශ්නය වුවාම අපේ සිත කියයි මෙතන දෝෂයක් තියෙනවා අතන දෝෂයක් තියෙනවා මේ විදිහට ජීවත් වෙන ජීවිතයේ දෝෂයක් තියෙනවා ඊතුවක්කාරකම තියෙනවා උඩඟුකම තියෙනවා මාන්නය තියෙනවා මේවත් ඒ කියන තෘෂ්ණාවල් තමයි ආදරය ජනයට කම්පාව ලෙන්ගතුකම ප්‍රේමය මෙන්න මේ කියන ඒ ධර්මතාවයන් වගේම තමයි ඒ කියන්නේ ඉතුවක්කාරකම උඩඟුකම ආංකාරකම මාන්නය කියන ඒ ගතිගුණන් ඒවත් ඒ කියන තෘෂ්ණාවම තවත් එක්තරා ක්‍රමයක ක්‍රියාකාරී ස්වභාවයක් ඒක ලෝභය මතුරුකම තෘෂ්ණාවේ ස්වභාවයක් නම් මාන්නයේ ඉතුවක්කාරකම මතුරුකමක් නේද ඒක එන්න නේද අපේව ආරක්ෂා කරන්නේ පෝෂණය කරන්නේ නඩත්තු කරන්නේ වත්කම තමයි අපේ මාන්නය අපට වත්කම තමයි සම්පතක් තමයි හිතුවක්කාරකම අපට මේක තෘෂ්ණාවේ එක්තරා ස්වභාවයක් තාපසයා තමන්ගේ ජීවිතය තුළ මේ කියන ධර්මතාවයන් එකින් එකට දකින්න ඕනේ මම ගුරුවරයාට කීකරු වෙනවද සාසනයට කීකරු වෙනවද උපාධ්‍යායට කීකරු වෙනවද? ගෞතම බුදුහාඳුරන්ගේ ආඥාවට කීකරු වෙනවද? මගේ මානකමට සීලයට විනයට මං කීකරු වෙනවද? ස්ථානයට කීකරු වෙනවද? වැඩිහිටියන්ට කීකරු වෙනවද? කමඨානට කීකරු වෙනවද? මෙන්න මේ කාරණා දැක්කාම අපේ අකීකරුකම අපට පැහැදිලියි. අපේ ඊතුවක්කාරකම උඩඟුකම අපට පැහැදිලියි. කවුරු හරි මොනාරි කිව්වම උන්වහන්සේ කියන දේවල් ආන්න නෙමෙයි මම මානෝනේ. අතුගාන්න කියලා කිව්වම අතුගාන්න නෙමෙයි මම මානෝනේ. අවවාද කළාම එක එක්කෙනාගේ බැනුම් ආගෙන බත්තාගෙන ඉන්න මම කැමති නෑ මම මේම මානකමක්ද මේ මම කරන්නේ. එක එක්කෙනාගේ බැනුම් ආගෙන ජීවත් වෙන්න මානකම් කරන්න අවශ්‍ය නෑ. මේව මොනවද මේ ඔක්කොම මාන්නය. ඇයි බැනුම් නැවුවා මොකද? නින්දා ලැබුවාම මොකද? අපාස ලැබුවාම මොකද? ඒවා තමයි අපේ චරිතය නිවැරදි කරන ධර්මතාවයන්. දින දෙකෙන් දෙකට අපි සිවුර හොදනවා වාගේ හැමදාම උදෑසන අවසට දක්නටලා මූණ කෝදලා පිළිසිදු වෙනවා වාගේ මේ නිന്ദා අපාස බැනුම් විවේචන මේ කාරණ පීඩන මේකක්ම අපිව පිළිසිදු කරනවා අපේ මානකම පිළිසිදු කරනවා අපේ පාරමිතාව තව තවත් ශක්තිමත් කරනවා ඇයි මේ විදර්ශනාව අපට වැටෙන්නේ නැත්තේ අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ මෙවැනි විදර්ශනාවන් අත්හැරිලා තියෙනවා බාලයෙන් බැනුම් ගන්න කීයටවත් අපි කැමති නෑ. ආගන්තුක භික්ෂුවක් ඇවිල්ලා අපිව අදනවා නම් දොස් කියනවා නම් කීයටවත් අපි කැමති නෑ. ගුරුවරයාගෙන් කුටි හරි කනවා. ඒක එක්කෙනාගෙන් බැනුම් ආගෙන මට ඉන්න බෑ. ඕම මානකම් කරන්නේ නෑ මම කියලා. ගත්ත පාත්‍රේ ගියා. එයා ගියේ කොහෙද? අර අතවල් තේනාසනයටද නෑ. එයා ගියේ සසරට. එයා දියේ තවත්මට, එයා දියේ දුකට එක්කෝ අඩුපාඩු අපි හදන්න ඕනේ. එහෙම නැත්නම් වෙන කෙනෙක් අදනවට ඉඩ දෙන්න ඕනේ. දෙකම දෙන්නේ නැත්නම් ඒ මානකම මොකටද? ඒ මිනිස් ජීවිතේ මොකටද? තාපසයා තමන්ගේ අඩුපාඩු අවංකව නියතමානීව යථාර්ථව හදා ගන්නවා ඒ වගේම තව කෙනෙක් තමන්ගේ අඩුපාඩු දුර්වලකම් හදනවා නම් ඒකත් නියතමානීව පිළිඅරගෙන එයාට හදන්න අවසරය දෙනවා බලන්න මොනතරම් ඉක්මනද කියලා එයාගේ නිවීම මේ ගුණය අපි තුළ නැත්තම් මේ කියන මානසිකත්වය අපි තුළ නැත්තම් ඒ කියන්නේ අපි තාම විදර්ශනා වඩන්නේ අපි තාම නිවීම පුරුදු කරන්නේ අපි තාම ඉපදීම නවත්තන්න කටයුතු කරන්නේ තාම ඉපදෙන තැන ඉන්නේ තාම දුක් විඳින තැන ඉන්නේ මෙන්න මේ කියන ධර්මතාවය සෑම කෙලෙස්යකටම අපි පුරුදු පුහුණු කරන්න ඕනේ. හැම දුර්වලකමකටම පුරුදු පුහුණු කරන්න ඕනේ. හැම මොහොතක් ගානේ හැම මොහොතක් පාසා අපි වඩන්න ඕනේ. මෙතනින් මං ඉපදෙනවා, මෙතනින් මං ඉපදෙනවා, මෙතනින් මං ඉපදෙනවා කියලා විවිධ ක්‍රමවලට ඉපදෙන ධර්මතාවයන් අප තුළ මේ වෙනකොට ක්‍රියාත්මකයි. ඒවා වෙන්වෙන් වශයෙන් දකින්න ඕනේ වෙන්වෙන් වශයෙන් විදර්ශනා කරන්න ඕනේ ඒ හැම කෙලෙසයක් තුළම හැම තෘෂ්ණාවක් තුළම ඒ ඉපදීමේ අවස්ථාව නැති කරන්න ඕනේ ක්‍රියා විරහිත කරන්න ඕනේ ඇසට පේන රූප එහෙම නැත්නම් භෞතිකය මේ විදිහට ගවේෂණය කළාම ඒ ගවේෂණය කරන ධර්මතාවය තුළින් විදර්ශනාව තුළින් ඇතැයි ඉපදෙන අවස්ථාව අපට හයිමි වෙනවා. මෙතන වැඩ සිටින ස්වාමීන් වහන්සේලාගෙන් ඇතැයි මට ඉපදීමක් නැහැ කියලා අවංකවම අත්උත්තර කියන්න පුළුවන්ද කියලා කිව්වොත් කිසිම කෙනෙක් අත්උත්සන් නැහැ කියලා අපි දන්නවා. ඇයි? තාම මොනවර්ධයක් දැක්කම අනේ මේක ලස්සනයි මේක නවීන උපකරණයක් මේ හොඳට පෑදිලා හැිනවා මේ රෙකෝඩරේ කීයටද ගත්තේ කොහෙන්ද ගත්තේ කවුද දුන්නේ කොහෙද තියෙන්නේ මේවා මසුරුකම් නෙමෙයිද ලෝභය නෙමෙයිද තණ්හාව නෙමෙයිද මේවා තෘෂ්ණාවේ ක්‍රියාකාරී ස්වභාවයන් නෙමෙයිද බලන්න මේකක්වත් අපට තේරිලා නැහැ නේ නිවන් යන්න මොකටද උපකරණ නිවන් යන්න මොකටද වටුමුට්ටු? නිවන් දකින්න මොකටද වත්කම්? තාම ගවේෂණය වෙන්නේ අපේ මානකම. තාම විදර්ශනා වෙන්නේ අපේ කෙලෙස්. විදර්ශනා වෙන්නේ නැති නිසා අපි වටිනාකම් වලට, භෞතික දේවල් වලට, උපකරණ වලට, වස්තු වලට, සැපයට අනන්ත අප්‍රමාණ අවු වෙනවා. අවු වෙනවා කියලා කියන්නේ නැවත ඉපදෙනවා. නැවත ඉපදෙනවා. නැවත ඉපදීමට අපි තාම එකඟ වෙලා කටයුතු කරනවා මේක සෑම තාපසයෙක්ම අවංකව පිළිගන්න ඕන ධර්මතාවය. බලන්න මොනතරම් දේවල් අපි තුල සැඟවිලා තිබිලා තියෙනවද හදන්න. දානයක් දකින්න බෑ. ව්‍යංජනයක් දකින්න බෑ. අනේ මේක වටිනවා, මේක ඖෂධයක්, මේක වැඩිපුර ගන්නට ඕන. හරයට ඒක ප්‍රශ්නයක් නෑ තිබුණත් කයි අපිට කෑවොත් ඇති, අපි අපිට අම්බුනොත් ඇති කියලා අපි එම දකින්නවායි කියලා කියන්නේ මොනතරම් තණ්හාවක් අපි තුළ තෘෂ්ණාව ක්‍රියාත්මක වෙනවද? තණ්හාව කියන්නේ තෘෂ්ණාවේ ක්‍රියාකාරී ස්වභාවයක්. කෑදරකම තෘෂ්ණාවේ ක්‍රියාකාරී ස්වභාවයක්. තෘෂ්ණාව ඉපදීමේ ක්‍රියාකාරීත්වයක්. මේකයි විදර්ශනා කරන්න කිව්වේ. මෙන්න මේ අකුසලයන් වලින් නිදහස් වෙන්න මේ අකුසලයන් නිසා ඇතිවෙන ඉපදීමෙන් නිදහස් වෙන්න තමයි විදර්ශනාව අවශ්‍ය වෙනවා කියලා කිව්වේ. දානයක් දකින්නකොට අපේ ලෝභය අපට දැනෙන්න එපාය. බලන්න දිව දඟලනවා. මේක කනකම් ඉවසීමක් නැහැ සිතට. සිත පුදුරනවා. සිත කොදුරනවා, දිව දඟලනවා. අනේ මේකද මගේ මානකම. ලුණු වල අඟුල් වලට මොනතරම් කෑදරද මම? රස වලට මොනතරම් ලෝභද මම? ආහාර පාන පිළිබඳව මොනතරම් රුචියක් නඩත්තු කරනවද මේකද මගේ මානකම මේකද මගේ විදර්ශනාව මේකද මා සංසාර විමුක්තිය වශයෙන් මාන වෙලා පුරුදු පුහුණු කරන්නේ Tamangen එක වතාවක්වත් මේක අහලා බැලුවද සමහර ස්වාමීන් ඉන්නවා විතරා ප්‍රධාන තැනකින් යන්නෙම නෑ. එතන සංවත්තලා ඉන්නවා. එතන තමයි භාවනා කරන්නේ. ඇයි? විතරා දුන්නම තමයි යන්නේ. දායක විතර අප දාන්නේ දානශාලාවේ ඔත්තු කොටන්නේ ආම්රට දෙන්න තමයි. ඒක දෙනකන් ඉන්නේ නෑ. දෙනකන් ඉවසීමකුත් නෑ. කොහොමද යාගේ මානකම, කෑදරකම, තණ්හාව, තෘෂ්ණාව, මසුරුකම. එයා දන්නේ නෑ. එයා තාම ඉපදීම නවත්තන තැන නෙමෙයි ඉන්නේ. ඉපදෙන තැන. මෙන්න මේ වගේ දුර්වලකම් අඩුපාඩු රසයන් එක්ක ඒ ව්‍යංජන එක්ක දාහනයන් එක්ක තාම පවතිනවා ඒ හැම එකක්ම ඉපදීමට දුකට හේතුවක් ඒවා වෙන් වෙන් වශයෙන් ගවේෂණය කරන්න ඕනේ තනි තනිව වෙන් වෙන් වශයෙන් දකින්නට ඕනේ ඒ හැමතෙම හේතුව දකින්න ඕනේ රුපියල් 25000ක් වටින දානයක් කළලුවත් වැඩක් නැහැ. පැයකට විතර යනකොට ඒක අසුචි. ඒ අසුචි ටික අපි විමානට ගත්තොත් ඉබල බලන්න තියා පරාදේ ඉන්නේ නැහැ. මේක තමයි ඒ දානයේ තියෙන ඇත්ත ස්වභාවය. පිළිනු වෙනවා. ඕජාව ගලනවා, ගඳ ගන්නවා, පණුව ගන්නවා, පලාතින්ද බැරි වෙනවා, අපි පවා එක ප්‍රතික්ෂේප කරනවා, අපාත කරනවා, ඒක අයින් කරන්න කියනවා, වල දානවා. මේක රස්නෙට තියෙන නිසා සුවඳට තියෙන නිසා වටිනවයි කියලා දෘෂ්ටියක් අපි තුළ පවතින නිසාද ඒ කියන කෑදරකම මතුරුකම තණ්හාව ලෝභය අපි තුළ තාම පවතින්නේ බලන්න ඒ ආහාර පාන ගවේෂණය වෙන හැටි මොනවා කෑවත් වැඩක් නැහැ ඒවා පෞගණිකට පැය 24න් අසුචි මේක දැක්කම කාලා වැඩක් නැහැ කියලා හිතෙනවා. ඒ වටිනාකම නිරෝධ වෙනවා. ඒ සුවඳ ග්‍රහණය වෙන්නේ නැහැ අපි මේවා විදර්ශනා කරන්නේ මෝහය අපිව වසඟ කරගෙන මුලා කරගෙන ඒක දැක්ක ගමන් බෙවුලනවා කනකම් ඉවසීමක් නැහැ ඒක අරුචි වෙනවා කියනක මතක නැහැ එහෙම ගවේෂණයක් සිදු වෙන්නේ නැහැ ඒ නිසා අනිත් එක්කෙනාගේ පාර්දල සුදුරගෙන කනවා කොහොමද මේ කතිය rahat වෙන්නේ? කොහොමද දුක නිවාගන්නේ? පැවැත්ම නිදාස් වෙන්නේ? මෙන්න මේ කියන ධර්මතාවය මේ කියන ගතිගුණ ටික මේ කියන මානසික ස්වභාවය නිවීමට ගැළපෙන විදිහට වෙනස් කරන්න විදර්ශනාව අපි හැමෝටම අවශ්‍යයි ඒක තමයි දැන් තියෙන එකම කමඨාන මේ සංසාර විමුක්තිය පිණිස අපි හැමෝගෙම ජීවිතවල මේ කින දුර්වලකම් අඩුපාඩු තියෙනවා මේ වගේ මානසිකත්වයන් තියෙනවා ලැබිච්ච දේ කාලය කර නැහැ නොලැබිච්ච දේ ගැන ප්‍රාර්ථනා කරනවා බලාපොරොත්තු වෙනවා මේක වලඳලා ඉවර වෙනකොට මේකන කටවල් හතරක් පාක් ඉතුරු වෙනවා ඒක තේරුම් ගන්න අර අරකට ඕනේ මේකට ඕනේ අර කොක්කම ටික කාලදායි දන්නේ ඉක්මනට කාලා අරකට ගන්න ඕනේ කියලා මොනතරම් තණ්හාවක් මොනතරම් තෘෂ්ණාවක් අපි අපේ ජීවිතවල පරිස්සම් කරනවද ආරක්ෂා කරනවද හොඳට මනාකොට මේක ධාරණය කරගන්න තේරුම් ගන්න අවශ්‍යතාවය කියන්නේ තෘෂ්ණාවේ ක්‍රියාකාරීත්වය තමයි සීතලට මට ජැකට් එකක් අවශ්‍යයි ඔළුවට දාන්න ඉස්වසුමක් අවශ්‍යයි මේ වගේ සරප්පු දෙකක් අවශ්‍යයි. මේ වගේ පාත්‍රයක් අවශ්‍යයි. ඒකට මේ වගේ තවිකයක් අවශ්‍යයි. මේ වගේ සිවුරක් අවශ්‍යයි. ඒකට මේත මෙච්චර ප්‍රමාණයක් කඩ අවශ්‍යයි. මේ වගේ පත්කඩයක් අවශ්‍යයි. ඒ පත්කඩේට මේම මොහොතක් අවශ්‍යයි කියන්නේ තෘෂ්ණාවේ ස්වභාවයක් තමයි. භාග්‍යතුන් වහන්සේ තවික පාවිච්චි කළා භාග්‍යතුන් වහන්සේ කඩසිවුරු පාවිච්චි කළා භාග්‍යතුන් වහන්සේ මේ වගේ සරපු පාවිච්චි කළා භාග්‍යතුන් වහන්සේ මේ වගේ මෝස්තරයකින් ගැටයක් අකපෝ පත්කඩයක් පාවිච්චි කළා කියලා අපි කවදාකවත් ආලා නැහැ තාපසයා කියන්නේ සන්තුෂ්ඨ කෝච සුබරෝච ලදදේ සෑයීමටපත් වෙනවා තියෙන දේ සැනසීමටපත් වෙනවා ඒ මාර්ගය අපි ළඟ නැහැ නේද එවැනි ජීවිතයක් අපි ගත කරන්නේත් නෑ නේද? එහෙනම් අපි හැමෝටම විදර්ශනාව අවශ්‍යයි. අපේ ජීවිතවලට විදර්ශනාවේ අවශ්‍යතාවය ඇති වෙලා තියෙන්නේ හේතුව මේ ලෝකයේ හැම අඩුවක්ම හැම කෙලෙසයක්ම ඒ ස්වභාවයෙන් නැති වෙන වෙන ස්වභාවයන් වලින් පවතිනවා රාගය කියලා කියන්නේ කාන්තාව සම්බන්ධයෙන් පමණක් නෙමෙයි. රාගය කියන්නේ පොදුවේ. ඒක සාමාන්‍ය කෙලෙස් දෙයක්. ඒ කෙලෙස්යේ ස්වභාවය තමයි විඳීමේ, විඳවීමේ, භුක්ති විඳීමේ වමනාව. කාන්තාවක් විඳිනවා කාන්තාවක් භුක්ති විඳිනවා කියලා කියන්නේ ඒක තමයි රාගය කියලා අපි හඳුනාගෙන තියන්නේ එහෙනම් වස්තුවක් විඳිනවා වස්තුවක් භුක්ති විඳිනවා ඒක පරිභෝජනය කරනවා කියන්නේ ඒකත් රාගයක් තමයි එහෙනම් ස්ත්‍රිය පිළිබඳ රාගය නෑ. හැබැයි වස්තුවක් පිළිබඳව ස්වභාවයක් පිළිබඳව රාගයක් තියෙන්න පුළුවන්. විදීමේ, භුක්ති විදීමේ, අයිතිකද ගැනීමේ උවමනාව එහෙනම් මේ කියන සෑම කෙලෙසයක්ම මේ කියන සෑම තෘෂ්ණාවක්ම ඒ ක්‍රියාකාරී ස්වභාවයක්ම විවිධ ක්‍රමවලින් අපේ ජීවිත තුළ අපේ චරිත තුළ තාම ක්‍රියාත්මකයි තාම පවතිනවා මේවා හඳුනා ගන්න ඕනේ ඒවට හේතු වෙන වෙනම ගවේෂණය කරන්නට ඕනේ ඒ තෘෂ්ණාවල ඒ කෙලෙස් වල ක්‍රියාකාරී ස්වභාවයන් ධර්තාවන් නිරෝධ කරන්නට ඕනේ මෙන්න මේ පුණුව අපගේ ජීවිතවල හැම මොහොතක් ගානේ සතර ඉරියව්වෙන් අපි සිදු කරන්නට ඕනේ. එහෙම නැත්නම් මේ භවෙත් ඉපදෙනවා. කලින් භවෙත් ඉපදුනා, ඊට කලින් ඉපදුනා, ඊට කලින් ඉපදුනා. ඒකට සාක්ෂිය දැන් ඉපදිලා ඉන්නවා. මේ කියන තෘෂ්ණාව નિවර්දි කරගත්තේ නැත්නම් මේ කියන කෙලෙස් ටික නිරෝධ කරගත්තේ නැත්නම් මේ කියන ඉපදීමේ ප්‍රවත්මේ හේතු ටික නැති කරගත්තේ නැත්නම් ඒකාන්ත වශයෙන්ම නැවත ඉපදෙනවා නැවත කයකුත් නැවත නමකුත් හම් වෙනවා ඒ නාම රූප නඩත්තු කරන්න ජීවිත කාලෙම දුක් විඳවනවා මෙන්න මේ කියන කාරණාවෙන් නිදාස් වෙන්න ඕනේ නම් ඒ කියන ධර්මතාවයෙන් අපේ ජීවිතය අපට මුදව ගන්න ඕනේ නම් දැන් ඉඳලා අපි කතා කරන හැම වචනයක්ම විදර්ශනා කරමු. විදර්ශනාව යනු සතර සතිපට්ඨානය. විදර්ශනාව යනු ආර්ය අෂ්ටාංගික මාර්ගය මේ නිර්වචනය ඇයි මුලින් කිව්වේ නැත්තේ කියලා වුවාම මේ නිර්වචනේ තේරුම් ගන්නත් අවබෝධයක් අවශ්‍යයි මොකද මේ විදර්ශනාව කියන්නේ සතර සතිපට්ඨානය කියන අලුත් නිර්වචනයක් දුන්නේ. පඨවි මට්ටමින් අපි ගවේෂණය කරනවා පඨවි මට්ටමින් විදර්ශනා කරනවා මේ නාමය කොහමද ඉපදීමට හේතුවක් වෙන්නේ මේ භෞතිකය කොහමද ඉපදීමට හේතුවක් වෙන්නේ මේ භාණ්ඩය මේ වස්තුව මේ සම්පත මේ කුටිය මේ රක්ෂිතය මේ ජීවරය මේ තවිකය පත්කඩය පොල්ලත්ත සල්ලත්ත කොහොමද මගේ දුකට ඉපදීමට හේතුවක් උනේ මෙන්න මේක ගවේෂණය කරනවා නම් මෙන්න මේ කාරණාව විදර්ශනා කරනවා නම් ඒ තුල තියෙන සියලුම ඉපදීමේ හේතු ටික තෘෂ්ණා ටික නිරෝධ කරනවා නම් එයා කායානුපස්සනාව වඩනවා බලන්න මේ විදර්ශනා භාවනාව තවත් සතර සතිපට්ඨානේ තවත් පැතිකඩම් පටවි මට්ටමින් වඩන ඒ ධර්මතාවය මේ භෞතිකයේ මේ වස්තුව මේ පැවැත්ම මේ ජීවිතය මේ හැම දෙයක් තුළම ඒ ස්පර්ශයන් තුළ දුක දකිනකොට මේ හැම ස්පර්ශයක් වලින්ම ඉපදීමට හේතු හේතු හට ගන්නවා හැමතැනම දුකක් නිර්මාණය වෙනවා මෙන්න මේ ධර්මතාවය දකිනකොට එයා වේදනානුපස්සනාව වඩනවා බලන්න මේ විදර්ශනා ධර්මතාවය තුළින් විදහා දැකීමේ පූර්ව තුළින් එයා වේදනානුපස්සනාව පුරුදු කරන භාවනා යෝගියෙන් අසුවලා මට බැන්නේ නැහැ මෙසුවලා මට නිඳා කළේ නැහැ මගේ මේ අඩුවට නිඳාවක් සුදුසුකම් ලැබලා තිබුණා මගේ මේ අසත්පුරුෂකමට මේ අපාසය සූදානම් වෙලා නිර්මාණය වෙලා තිබුණා මෙයා තුලින් මේක මතු වුණා. එයා තුලින් මතු වුණා. එයාගේ එකක් නෙමෙයි ඒක. එයාට දුන්න එකක් නෙමෙයි ඒක. ඒක මගේ එකක්. මගේ අකස්පුරුෂකමට අයිති එකක්. මගේ තියෙන දුර්වලකමට අයිති එකක්. මෙන්න මෙන්න මේ ආකාරයට මේවා ගවේෂණය කරනකොට මේ ආකාරයට විදර්ශනා කරනකොට එයා ධම්මානුපස්සනා වඩනවා හේතුව පුද්ගලික සත්‍ය කවුරුත් මෙතන නැහැනේ ධර්මතාවයක් විතරක් පවතිනවා මා තුළ අකල්පෘතකම් තියෙනවා දුර්වලකම් තියෙනවා දුසීලයන් තියෙනවා කෙලෙස් තියෙනවා ඒ කෙලෙස්යන් වලට දුසීලකමට අකල්පෘතකමට සාපේක්ෂව කර්ම නිර්මාණය වෙනවා ඒ කර්ම පරිසම් වෙනවා. මෙතන කවුරුත් අපිට මොකවත් කරලා නැහැ. අසුවලා මෙසුවලා කවුරුත් මෙතන නෑ මොකවත් කරලා නෑ ධර්මතාවයේ ක්‍රියාකාරීත්වය දකිනවා එයා මේ විදර්ශනාව පුරුදු පුහුණු කරන්න කරන්න එයා නොදැනුවත්වම එයා තුළ ධම්මානුපස්සනාව වැඩෙනවා විදර්ශනා භාවනා යෝගියා එයා දකිනවා මෙන්න මේම කෙලෙස් යතින එක කෙලෙස්යක් නෙමෙයි ඒක මගේ සිතේ ස්වභාවය ගෑන් දකින්නකොට වෙවුලනවා වඩා ගන්න හිතෙනවා දීප ගන්න හිතෙනවා පැරගෙන යන්න හිතෙනවා රාගයේ වරදව ඇතිරෙන්න හිතෙනවා කතාද බඳ ගන්න හිතෙනවා තිවුරු වරින් හිතෙනවා ඒ හැම මානසිකත්වයක්ම මගේම සිතේ ක්‍රියාකාරී ස්වභාවය මෙතන රාගය කියලා එකක් නැහැ ඒ වගේ ක්‍රියාත්මක වෙන චිත්ත ස්වභාවයන් අරකත් ඕනේ මේකත් ඕනේ මේක අයිති වෙන්න ඕනේ මේක ලියව ගන්න ඕනේ මේක හිමිකම් කියන්න ඕනේ මේක මසරුකම ලෝභය නෙමෙයි මගේ සිතේ ක්‍රියාකාරී ස්වභාවය මගේ සිත අයිතිවාසිකමක් වශයෙන් ක්‍රියාත්මක වෙනවා ලෝභයක් වශයෙන් ක්‍රියාත්මක වෙනවා මසුරුකමක් වශයෙන් ක්‍රියාත්මක වෙනවා අයිති කර ගැනීම වශයෙන් ක්‍රියාත්මක වෙනවා මේක මගේ සිතේ ස්වභාවය මෙන්න මේ ආකාරයට විදර්ශනා වෙනකොට මෙන්න මේ ආකාරයට භාවනා යෝගියා විදර්ශනා වඩනකොට චිත්තානුපස්සනාව වැඩෙනවා විදර්ශනා භාවනාව යනු සතර සතිපට්ඨානේ තවත් ක්‍රියාකාරී ස්වභාවයන් මේක දකින්න ඕනේ මේක පුරුදු කරන්න ඕනේ මෙන්න මේක වඩන්න ඕනේ විදර්ශනාව යනු ආර්ය අෂ්ටාංග මාර්ගයේ තවත් ක්‍රියාකාරී ස්වභාවයක් කිව්වොත් ඒක නිවැරදි. දකින්න දේ විදර්ශනා කරලා සම්මාදිට්ඨිය නිවැරදි කරගන්නවා. වචනවල තියෙන අඩුපාඩු, වචනවල තියෙන තෘෂ්ණාවන්, වචනවල තියෙන කෙලෙසයන්, වචනවලින් නිර්මාණය වෙන ඉපදීමයන් මේවා નિවැරදි කරගන්නවා. අනේ මේ වචනේ මට උප්පත්තියක් හදනවා. අනේ මේ අදහස මට ඉපදීමක් හදනවා. අනේ මේ වචන නිසා අදෝලා ඉපදීමක් ඇති වෙනවා. මේ වගේ ප්‍රකාශ නිසා මෙතුවලට උප්පත්තියක් අට ගන්නවා. මෙන්න මේක දැකලා දැකලා මේකට හේතු දැකලා ගවේෂණය කරලා විදර්ශනා කරලා ඒවන් නිවැරදි කරගන්නවා. ඇයි මම මේ උපදීමක් හදන්නේ? ඇයි මම උපත්තියක් නිර්මාණය කරන්නේ? අසුවලාගේ අඩුව නිසා කම්පාවෙන් නේද මේව කතා කරන්නේ? එයාගේ අඩුව අසුවලාගේ අඩුව අසූලට කම්පාවක් අනේ නිකන් ඉන්න මට කම්පාවක් උනේ කොහමද අනුන්ගේ අරක් බලන්නේ ඇයි මම මම අතින් වක්කාගෙන අනුන්ගේ ගවය බලන්න ගොපල්ලෙකුනේ ඇයි මෙන්න මේ විදිහට තමන්ගේ අඩුපාඩු දුර්ලභම් තමන්ගේ මෝහයන් මුලාවන් හැම එකක්ම ගවේෂණය කරලා සම්මා වාචාව નિවැරදි කරගන්න ඇයෙනකොට ඇති වෙන කම්පාව අදාත්මතාව තිබෙන කම්පාව මේ තුලින් අපි අනන්ත අප්‍රමාණ ඉදීම නිර්මාණය කරගත්තා නේද විදර්ශනා කරනවා කියලා කියන්නේ විදර්ශනා භාවනාව කියලා කියන්නේ ඇයෙන හැම වචනයක් තුළින්ම ඉපදීමක් නිර්මාණය වෙනවා නම් කෙලෙස්යක් නිර්මාණය වෙනවා නම් තෘෂ්ණාවක් අට ගන්නවා නම් ඒ හැම එකක්ම විනිවිද දකින්න ඕනේ විදහා දකින්න ඕනේ ඒවා ඉපදීම නැති වෙන විදියට ඒවා ගවේෂණය කරලා ඒවා විස්තර කරගන්නට ඕනේ අසුවලා අසුවලාට තේරෙන විදිහට කතා කරනවා මට ඊට වඩා තේරෙනවා ඊට වඩා තේරෙන නිසා මම ඒක එලා දකිනවා එහෙනම් මගේ දැනුම මගේ අවබෝධය මගේ ප්‍රඥාව නිසා ඇතිවෙච්ච කෙලෙසයක් කුස්නාවක් මේක මම මේ ලෝකේ ඉන්න මෝඩයාගේ ලැයිස්තුවෙන් පළවෙනියා නම් මන්මා අනුවණයක් නම් මේ ධර්මතාවය මට මීපැණි වගේ වටිනාම කාරණාවක් වෙනවා. ඒ මගේ අවබෝධය අඩුයිනේ. එයාගේ අදහස් එලා දකින්නවා. මෙයාගේ අදහස් විචනය කරනවා. ඒක එහෙම වෙන්නේ මේක මෙහෙම වෙන්නේ කියලා කියන්නේ ඊට වඩා මට තේරෙන නිසා ඊට වඩා තේරෙනවා නම් මේ තේරෙන නිසා තමයි මම මිනිසුන්ට නිඳා කරන්නේ විවේචනය කරන්නේ දොස් කියන්නේ මේකත් තේරෙන්න එපාය. ඒ සරල දේ අපිට තේරිලා නෑනේ. මෙන්න මේක ගවේෂණය කරනවා නම් මෙන්න මේක විදර්ශනා කරනවා නම් ඒකින දුරටකම් හැම එකක්ම නිවැරදි කරනවා නම් එයා සම්මා සෝතය වඩන විදර්ශනා භාවනා යෝගියෙක් තමන්ගේ ඇතිවීම නිසා ජීවිතය නිසා තමන්ගේ ඉරියව් නිසා චරිතය නිසා තමන්ට මොනතරම් ඉදීම නිර්මාණය වෙනවද අනේ දුව කාර්දිස්සුව කියලා අනිත් අය මොනතරම් කම්පා වෙනවද සමහර විට අපේ වැඩිහිටි ස්වාමින් වහන්සේලා සේනාසනයකින් ආචාර්යයන් වහන්සේලා කම්පරණ අනේ අසම්වර භික්ෂුවක් මෙයා බලන්න අපේ චරිතය අපේ ජීවිතය අපේ ඇසිරීම මොනතරම් දුකකට ප්‍රවත්මකට ඉපදීමකට හේතුවක් වුණාද කියලා හැයි මම සංවර නොවන්නේ පැයට කිලෝමීටර් 20ක් විතර වේගයෙන් දුවගෙන යනවා. ඇයි ඉබින් ගියාම මොන ගුවන් යානයද මට අයිමි වෙන්නේ? මොන කෝච්චියද මට අයිමි වෙන්නේ? කෝච්චිය අල්ලන්නත් නෑ, ගුවන් යාන අල්ලන්නත් නෑ. එහෙනම් මොකටද මෙච්චර වේගෙන් දුවන්නේ මම? මේ දුර්වලකම විනිවිද දකින්න ඕනේ. මේ ගමන මීට වඩා හිමින් ගියාම සංවරව ගියාම සක්මන් භාවනා යෝගිව ගියාම මොකවත් වෙන්නේ නැහැ. ඉඳන් අයිති වෙන්නේ නැහැ. දත් කැලෙන්නේ නැහැ. ඇස්සන්න වෙන්නේ නැහැ. ගුරු වෙන්නේ අංගවිකල වෙන්නෙත් නෑ මොකවත් වෙන්නේ නෑ එහෙනම් ඇයි මෙච්චර කලබල සංවරව ගියාම ඇතිනේ අයියෙන් ගියාම මොකවත් වෙන්නේ නැත්නම් හිමින් ගියාම පාඩුවක් වෙන්නේ නැත්නම් මොකටද මං අනවශ්‍ය කලබලයක් කරන්නේ? ඇයි කාටවත් කම්පාවක් දෙන්නේ? ඇයි මගේ චරිතය අසම්මර කරගන්නේ? මේක විදර්ශනාවෙන් දකින්න ඕනේ. මෙන්න මේ ධර්මතාවය විදර්ශනාවෙන් පුරුදු කරනකොට එයා විදර්ශනාව තමයි මේ වඩන්නේ. හැබැයි සම්මා කම්මන්තය එයා තුළ ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙනවා ආර්ය අෂ්ටාංග මාර්ගය පුරුදු කරන භාවනා යෝගීක බවට අපිපත් වෙනවා. සිතිවිලි වල දෝෂ අනන්තයි අප්‍රමාණයි හැම චෛතසිකය තුළම දුකක් නිර්මාණය වෙනවා ඉපදීමක් නිර්මාණය වෙනවා පැවැත්මක් නිර්මාණය වෙනවා විදර්ශනා භාවනා යෝගියා මේක දකින්න ඕනේ විදර්ශනා භාවනා යෝගියා මේ කින ධර්මතාවය විනිවිද දකින්න ඕනේ මේ සිතවිල්ල නිසා මම ඉපදෙනවා මේ සිතවිල්ල නිසා ඉපදෙනවා මේ මානසිකත්වය නිසා ඉපදෙනවා ඒ හැම එකටම හේතුව ගවේෂණය කරන්නට ඕනේ මෙන්න මේ ගවේෂණය අපි තුල තියෙන්න ඕනේ මෙන්න මේ කියන විදර්ශනාව අපි තුල තියෙන්න ඕනේ සිතවිල්ල කියන කියන විදිහට නටන්න යන්න එපා ඇයි එහෙම හිතෙන්නේ ඇයි එහෙම සිතවිල්ල පැමිණෙන්නේ ඇයි එහෙම සිතවිල්ල මාතුල අඩගත්තේ කියලා ගවේෂණය කරන්න එතකොට අපේ දුර්වලකම තේරෙනවා අපේ පිළිසිය තේරෙනවා අපේ අඩුපාඩුව තේරෙනවා අපේ දුස්විලකම තේරෙනවා අපේ මාන්නය අපට වැටෙනවා අපේ ඉදුවක්කාරකම උඩඟුකම අහංකාරකම අපට තේරුම් ගන්න අවස්ථාව ලැබෙනවා. අන්න ඒක ගවේෂණය කරලා නිවැරදි කරගන්න මේ භවයේ පිරිනිවන් පාන්න අපට අවස්ථාව උදා වෙනවා. එහෙනම් සියලුම ස්වාමීන් වහන්සේලා දැනගත්තා විදර්ශනාව කියන්නේ මොකද්ද? කොයි විදිහට ඒක වඩන්න ඕනේ? කොයි විදිහට ඒක පුරුදු කරන්න ඕනේ කියන ඒ ධර්මතාවය මූලික හඳුන්වීම අපි මේ මොහොතේ සාකච්ඡා කළා. මේ දැන් ඉඳලා මේ තප්පරේ ඉඳලා අපි හැමෝම විදර්ශනා භාවනා යෝගීන් අපි හැමෝම අපගේ නිවීම ගවේෂණය කරන ධම්ම ගවේෂය හඳුන්වලා අපි දැන් ඉඳලා අපි හැමෝම මේ ධර්මයේ ගවේෂණය කරමු මේ කියන විදර්ශනාව මේ මොහොතේ ඉඳලා විදහා දකිමු දැන් ඉඳලා අපේ නිවීම වෙනුවෙන් සියලු කෙලෙස් අපේ ක්‍රියා විරේධ වෙනත් සකම අපි විදර්ශනාවට භාජනය කරමු සෑම තෘෂ්ණාවක්ම සෑම අඩුපාඩුවක්ම සෑම දුර්වලකමක්ම සෑම කෙලෙසයක්ම මේ විදිහට එකින් එකට ගවේෂණය කරලා ඒ කෙලෙසයන් වල තෘෂ්ණාවල ඉපදීමට තියෙන හේතු ටික ඉපදීම නිර්මාණය කරන හේතු ටික ක්‍රමානුකූලව ගවේෂණය කරලා නිවැරදි කරගනිමු ඒ තුලින් අටගන්නා වූ ඉපදීම නවත්තගමු මෙන්න මේ භාවනාව මෙන්න මේ කියන කමඨාන මේ කියන ධර්මතාවය හොඳට සිතේ ධාරණය කරගෙන සතර ඉරියව්වේ මේ මොහොතේ ඉඳලා හැම කෙනාම විදර්ශනා කරන්න, ගවේෂණය කරන්න, ඉදීමට හේතු වන සියලුම තෘෂ්ණාවන් වෙන වෙනම අඳුරගෙන නිරෝධ කරන්න, සෑම අදුපාඩුවක්ම දුර්වලකමක්ම කෙලෙසයක්ම වෙන වෙනම අඳුනගෙන නිරෝධ කරන්න මේ ලබාපු මිනිසත් භවයේ රාත්‍තලා පිරිනිවන් පාන්න අපි සියලුම දෙනාගේ පිරිනිවීම පිණිසම මේ විදර්ශනා භාවනාව ඒ තුළින් ලබාගත් අවබෝධය දැනුම අපි සිලූම දෙනාගේම මේ භවයේ පිරිණිමියක් පෑම පිණිසම හේතු වේවා වාසනාම වේවා කියලා සාදු කියන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි